بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් كاف ها يا عين صاد ذكر رحمة ربك عبده زكريا إذ نادى ربه نداء خفيا قال رب إني وهن العظم مني واشتعل الرأس شيبا واشتعل الرأس شيبا ولم أكن بدعائك رب شقيا وإني خفت الموالي من ورائي وكانت امرأتي عاقرا وكانت امرأتي عاقرا فهب لي من لدنك وليا يرثني ويرث من آل يعقوب واجعله رب رضيا قاف هايا عين صاد නුඹගේ පරමාධිපති ඔහුගේ ගැත්තා වූ සකරියාට දැක් වූ දයාව සම්බන්ධ ප්‍රකාශ කිරීමකින් මෙය. ඔහු තම පරමාධිපතිට සිහින් හඬින් ආයාචනා කළ අවස්ථාවේදී මාගේ පරමාධිපති ආනනි සැබවින්ම මාගේ ඇටකටුද දුර්වල වී ඇත. මාගේ හිසද වයස නිසා පැසී දිලිසෙයි. තවද මාගේ පරමාධිපති ආනනි ඔබට මා කළ මාගේ ප්‍රාර්ථනා වලින් මම ආශිර්වාද නොලද්දෙක් නොවෙමි මගෙන් පසුව මගේ නෑදෑයින්ගේ දුෂ්ටකම් වලින් මම බිය වෙමි තවද මාගේ බිරිඳද වඳ ගැහණියකි මේ නිසා ඔබගේ සන්නිධානයෙන් මට උරුමකාරයෙකු දෙනු මැනවයි ඔහු කීය මාගෙන් උරුමකාරයෙකු වන්නා වූද යාකූබ්ගේ පරපුරින් උරුමකාරයෙකු වන්නා වූද පුතෙකු දෙනු මැනව. තවද මාගේ පරමාධිපති ආනනි. ඔහු යහපත් පුද්ගලයෙකු බවට පත් කරනු මැනවයි ඔහු කීය. يا زكريا إنا نبشرك بغلام اسمه يحيى لم نجعل له من قبل سميا قال رب أنا يكون لي غلام وكانت امرأتي عاقرا وكانت امرأتي عاقرا وقد بلغت من الكبر عتيا قال كذلك قال ربك هو علي هين وقد خلقتك من قبل ولم تك شيئا ඕ සකරියා අපි නුඹට ඔහුගේ නම යහ්යා වූ පුතෙකු පිළිබඳ සුභාරංචිය දෙන්නෙමු. මීට පෙර මෙනමින් කිසිවෙකු අපි නොමැවීමු යැයි ඔහුගේ පරමාධිපති පිළිතුරු දුන්නේය. මාගේ පරමාධිපති ආනනි මට කෙසේනම් පුතෙකු වන්නේද? මාගේ බිරිඳ වදය. මාද මහලු වියට පැමිණියෙන් දුබලයයි ඔහු එනම් සකරියා කීය. එය එලිසයයි ඔහු එනම් අල්ලා කීවේය. එය මට පහසු කාර්යයකි. මීට පෙරත් නුඹ කිසිම දෙයක් නොවියදී මම නුඹ මැව්වෙමි. ඔහුගේ පරමාධිපති කීය. قال رب اجعل لي آية قال آيتك ألا تكلم الناس ثلاث ليال سويا فخرج على قومه من المحراب فأوحى إليهم فأوحى إليهم أن سبحوا بكرة وعشيا يا يحيى خذ الكتاب بقوة وآتيناه الحكم صبيا وحنانا من لدنا وزكاه وكان تقيا وبرا بوالديه ولم يكن جبارا عصيا وسلام عليه يوم ولد ويوم يموت ويوم يبعث حيا මාගේ පරමාධිපති ආනනි මට සංඥාවක් දෙනු මැනවයි. ඔහු එනම් සකරියා කීවේය. නුඹගේ සංඥාව එක දිගට තුන් රැයක් නුඹ මිනිසුන්ට කතා නොකිරීමයයි ඔහු අල්ලාහ් කීය. ඉන්පසුව ඔහු මෙහරාබේ නම් ආරක්ෂක ස්ථානයෙන් පිටවි ඔහුගේ ජනයා වෙත පැමිණියේය. තවද නුඹලා උදේ සවස නුඹලාගේ පරමාධිපති සවිසුද්ධ කරනුයි ඔවුන්ට ඔහු ඉංගියෙන් කීවේය. "ඕ යහ්යා, දේව ග්‍රන්ථයේ තරේ ග්‍රහණය කරව් යයි" අල්ලාහ් කීවේය. තවද අපි ඔහුට ළමා කාලයේදීම විනිශ්චය දුනිමු. තවද අපෙන් දයානුකම්පාවද පවිත්‍රත්වයද දුනිමු. තවද ඔහු බිය බැතිමතෙක් විය. ඔහු සිය දෙමාපියන්ට යුතුයකම් ඉටු කරන්නෙක් විය. තවද ඔහු අහංකාර කෙනෙක් හෝ අකීකරු කෙනෙක්ද නොවිය. තවද ඔහු ඉපදුණු දින හා මියගිය දින හා මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනෙදීද ඔහු කෙරෙහි සාමය පවතී. واذكر في الكتاب مريم إذ انتبذت من أهلها مكانا شرقيا فاتخذت من دونهم حجابا فأرسلنا إليها روحنا فتمثل لها بشرا سويا نبي محمد මේ ධර්ම ග්‍රන්ථයේ මරියම් ගැන ප්‍රකාශ කරව. ඇය තම ජනයාගෙන් වෙන්ව නැගෙනහිර තැනකට ගිය බවද එවිට ඇය ඔවුන්ගෙන් වෙන්ව සිටීමට තිරයක් යොදාගත්තාය. පසුව ඇය වෙත අපේ රූහ එනම් මලක්වරයා යැවෙමු. එවිට ඔහු සම්පූර්ණ මිනිස් වෙසින් ඇයට ඉදිරියෙන් පෙනී සිටියේය. قالت إني أعوذ بالرحمن منك إن كنت تقيا قال إنما أنا رسول ربك لأهب لك غلاما زكيا قالت أنا يكون لي غلام ولم يمسسني بشر ولم أك بغيا قال كذلك قال ربك هو علي هين ولنجعله آية للناس ورحمة منا وكان أمرا مقضيا فحملته فانتبذت به مكانا قصيا فأجاءها المخاض إلى جذع النخلة قالت يا ليتني مت قبل هذا وكنت نسيا منسيا සැබවින්ම මා නුඹගෙන් ආරක්ෂා වීම සඳහා අර්-රහ්මාන් එනම් අපරිමිත දයාන්විතයා වූ අල්ලාහ්ගේ පිහිටපතමි. එහෙන් මට ලං නොවව්. නුඹ බිය බැතිමත් අයෙකු නම් යයි ඇය එනම් මරියම් කීවාය. සැබවින්ම මම නුඹගේ පරමාධිපතිගේ පණිවිඩකරුවෙක් වෙමි. නුඹට පිවිතුරු පුතෙකු ලබා දීමට එවනු ලැබුවෙමි. ඔහු එනම් මලක්වරයා කීය. මා බිරිඳෙකු බිහි කළ හැක්කේ කෙසේද? කිසිම පුරුෂයෙකු මා පහස ලබා නැත. තවද මම පතිවත නොරකින්නියක් නොයිමි. ඇය එනම් මරියම් කීවාය. එලෙසයයි. එය මට පහසු කාර්යයක් යයිද? ඔහු එනම් දරුවා මිනිසුන්ට සංඥාවක් වශයෙන්ද අපගෙන් වූ දයාලු භාවයක් වශයෙන්ද තවද එය තීරණය කරන ලද දෙයක් යයිද නුඹගේ පරමාධිපති පවසන්නේයයි ඔහු එනම් මලක්වරයා කීවේය පසුව ඈ එනම් මරියම් ඔහු පිළිසිඳ ගත්තාය ඉන්පසුව ඇය ඔහු උසුලාගෙන ඈත වූ තැනකට පිටත්ව ගියාය විලිරුදාව රට ඉදි කඳක් යටට ඇයගෙන ගියාය අහෝ මීට පෙර මා මිය ගියානම් තවද මා මතකයෙන් සම්පූර්ණයෙන් ගිලිහි ගියා නම් යයි ඇය එනම් මරියම් කීවාය. فناداها من تحتها ألا تحزني قد جعل ربك تحتك سريا وهزي إليك بجذع النخلة تساقط عليك رطبا جنيا فكلي واشربي وقري عينا فإما ترين من البشر أحدا فقولي إني نذرت للرحمن صوما فقولي إني نذرت للرحمن صوما فلن أكلم اليوم إنسيا නුඹ දුක් නොවව් නුඹගේ පරමාධිපති නුඹ සිටින තැනට යටින් උල්පතක් ඇති කර ඇතැයි ඇය හිඳ සිටින තැනට යටින් මතු වූ මලක්වරයාගේ හඬ ඇයට අඬගා කීවේය. තවද නුඹේ ආහාරය සඳහා මේ ගසේ කඳ සොලවව්. එවිට නුඹට නැවුම් ඉදුණු රටෙහි වැටේවි. එවිට ඒවායින් කනු, බොනු, තවද දැස සිසිල් කරගනු. මිනිසුන්ගෙන් කිසිවෙකු නුඹ දුටුවානම් අර්-රහ්මාන් එනම් අපරිමිත දයාන්විත වූ අල්ලාහ් වෙනුවෙන් නිහඬ උපවාසයේ යෙදීමට මම බාර උනිමි. එනිසා මම අද කිසිම මිනිසෙකු සමග කතා නොකරමි කියනුයිද එම හඬ ඇයට උපදෙස් දුන්නේය. فأتت به قومها تحمله قالوا يا مريم لقد جئت شيئا فريا يا أخت هارون ما كان أبوك امرأ سوء وما كانت أمك بغيا فأشارت إليه قالوا كيف نكلم من كان في المهد صبيا قال إني عبد الله آتاني الكتاب وجعلني نبيا وجعلني مباركا أينما كنت وأوصاني بالصلاة والزكاة ما دمت حيا وبرا بوالدتي ولم يجعلني جبارا شقيا والسلام علي يوم ولدت ويوم أموت ويوم أبعث حيا ذلك عيسى بن مريم قول الحق الذي فيه يمترون අනතුරුව ඇය ඔහු එනම් බිලිඳා ඇයගේ ජනයා වෙත රැගෙන ආවාය. එවිට ඔවුහු "ඕ මරියම්, නුඹ බරපතල පාපයක් සිදු කළායයි" කීහ. "ඕ හාරුන්ගේ සහෝදරිය, නුඹේ පියා දුෂ්ට මිනිසෙකු නොවිය. නුඹේ මවද පතිවත නොරකින ගැහණියක නොඌවායයි" ඔවුහු කීහ. එවිට ඇය එනම් මරියම් ඔහු එනම් බිලිඳා දෙසට අත දිගු කර සංඥාවක් කළාය. තොටිල්ලේ සිටින බිලිඳෙකු සමග අපි කෙසේනම් කතා කරමුදැයි ඔව්හු කීහ. එවිට සැබවින්ම මම අල්ලාහ්ගේ ගැත්තෙක් වෙමි. ඔහු මට ධර්ම ග්‍රන්ථය දුන්නේය. තවද මා නබිවරයෙකු ලෙස පත්කලෙයයි. ඔහු එනම් බිරිඳා කීය. එසේම මා කොතැනක සිටියත් ඔහුගේ ආශිර්වාදය මට සලසා ඇත. තවද මා ජීවත්ව සිටින තාක්කල් සලාත් ඉටු කරන ලෙස හා zakat දෙන ලෙස මට ඔහු නියම කළේය. තවද මාගේ මවට යුතුයකම් ඉටු කරන ලෙසද ඔහු මට නියම කළේය. ඔහු මා උඩඟුකාරයෙකුද කාලකන්ණියෙකුද නොකලේය. තවද මා උපන් දිනද මා මරණයට පත්වන දිනද මා මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනද මා වෙත සාමය පවතිවායයි ඔහු කීවේය. එය මරියම්ගේ පුත් ඊසාය. ඒ ගැන ඔවුන් සැක කළ සත්‍ය වචනය මෙය. ما كان لله أن يتخذ من ولد سبحانه إذا قضى أمرا فإنما يقول له كن فيكون وإن الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم فاختلف الأحزاب من بينهم فويل للذين كفروا من مشهد يوم عظيم أسمع بهم وأبصر يوم يأتوننا لكن الظالمون اليوم في ضلال مبين පුතෙකු ගැනීමට අල්ලාහට අවශ්‍යතාවක් නැත. ඔහු සුවිසුද්ධය. ඔහු කිසියම් දෙයක් තීන්දුව කරන විට එයට වනු යයි පවසයි. විගසින්ම එය සිදුවන්නේය. සැබවින්ම අල්ලාහ් මාගේ පරමාධිපති වේ. තවද නුඹලාගේද පරමාධිපති වේ. ඒ නිසා ඔහුටම ඉබාදත් එනම් নমස්කාර කරමු. ඍජු මාර්ගය මෙයයි ඊසා පවසා සිටියේය. මෙසේ තිබියදී නිකායිකයෝ ඔවුන් අතර ඊසා ගැන මතභේද ඇති කරගත්හ. මෙනිසා ප්‍රතික්ෂේප කළ අයට ඉමහත් වූ පරමාන්ත දින සිදුවන සිදුවීම් දැකීම දරුණු ව්‍යසනයකි. ඔවුන් අප වෙතට පැමිණෙන දින ඔවුන්ගේ ශ්‍රවණය හා දර්ශනය ඊටමත් තියුණුය. නමුත් අද දින ඔවුහු සත්‍ය ශ්‍රවණය කරන්නේද දකින්නේද නැති නිසා අපරාධකාරයෝ ප්‍රකට වරදෙහිය. وَأَنْ وأنذرهم يوم الحسرة إذ قضي الأمر وهم في غفلة وهم لا يؤمنون إنا نحن نرث الأرض ومن عليها وإلينا يرجعون نبي محمد ඔවුන් සැලකිල්ලක් නොදක්වමින්ද විශ්වාස නොකරමින්ද සිටින මෙම තත්වයේදී දුක්බර දිනය ගැන ඔවුන්ට අවවාද කරනු. ඒ දින කරුණු විනිශ්චය කරනු ලබන විට දුක් වීම මිස ඔවුන්ට මගක් නැත. මහ පොළව සහ ඒ මත ඇති සියලු දෑ සැබවින්ම අපි උරුම කරගන්නෙමු. තවද ඔවුන් ආපසු ගෙන එනු ලබන්නේ අප වෙතමය. واذكر في الكتاب إبراهيم إنه كان صديقا نبيا إذ قال لأبيه يا أبت لم تعبد ما لا يسمع ولا يبصر ولا يغني عنك شيئا يا أبت إني قد جاءني من العلم ما لم يأتك فاتبعني فاتبعني أهدك صراطا سويا يا أبت لا تعبد الشيطان إن الشيطان كان للرحمن عصيا يا أبت إني أخاف أن يمسك عذاب من الرحمن فتكون للشيطان وليا මෙම ධර්ම ග්‍රන්ථයේ ඉබ්‍රාහීම් ගැන ප්‍රකාශ කළා. සැබවින්ම ඔහු සත්‍යවන්තයෙක් හා නබිවරයෙක් විය. මාගේ පියාණනි, නොඅසන, නොදකින, තවද නුඹට කිසිම ප්‍රයෝජනයක් නැති දෑ නුඹ අදහන්නේ ඇයිදයි? ඔහුගේ පියාට ඉබ්‍රාහීම් කී අවස්ථාව සිහියට නගමු. මාගේ පියාණනි, නුවණින් නුඹට නොපෙමිනි දෑ නියත වශයෙන්ම මා වෙත පැමිණ ඇත. එනිසා නුඹ මා අනුගමනය කරව. මම නුඹට ඍජු මාර්ගය පෙන්වා දෙමි. මාගේ පියාණනි, නුඹ ෂයිතාන් නොඅදහනු. සැබවින්ම ෂයිතාන් අර්-රහ්මාන් වූ අපරමිත දයාන්විත අල්ලාහට අකීකරුය. මාගේ පියාණනි, අර්-රහ්මාන්ගෙන් දඩුවමක් නුඹ හසු කරනු ඇතැයිද? එම නිසා නුඹ ෂයිතාන්ගේ සහායකයෙකු වනු ඇතැයිද? සැබවින්ම මම බිය වෙමි. قال أراغب أنت عن آلهتي يا إبراهيم لئن لم تنته لأرجمنك واهجرني مليا قال سلام عليك سأستغفر لك ربي إنه كان بي حفيا وأعتزلكم وما تدعون من دون الله وأدعو ربي عسى ألا أكون بدعاء ربي شقيا ඕ ඉබ්‍රාහීම් නුඹ මාගේ දෙවිවරුන් පිළිකුල් කරන්නෙහිද නුඹ මේන් වැළකුණේ නැතිනම් සැබවින්ම මම නුඹට ගල් ගසා මරන්නෙමි එනිසා නුඹ මගෙන් සදහටම වෙන් වී යනුයි. ඔහු එනම් ඉබ්‍රාහීම්ගේ පියා කීය. ඔහු එනම් ඉබ්‍රාහීම් මෙසේ කීය. නුඹට ශාන්තිය වේවා. මම මාගේ පරමාධිපතිගෙන් නුඹට ක්ෂමාව ඉල්ලමි. සැබවින්ම ඔහු මට කරුණාවන්තයෙකි. තවද මම නුඹලා සියලු දෙනාමත් අල්ලා හැර නුඹලා අයදින දෙවියනුත් අත්හරිමි. මාගේ පරමාධිපතිට පමණක් මම අයදිමි. මාගේ පරමාධිපතිට අයදීමෙන් මාගේ පරමාර්ථය ඉටු කර ගැනීමට අසමත් නොවනු ඇතැයි මම අපේක්ෂා කරමි. فلما اعتزلهم وما يعبدون من دون الله وهبنا له إسحاق ويعقوب وكلا جعلنا نبيا ووهبنا لهم من رحمتنا وجعلنا لهم لسان صدق عليا ඔහු ඔවුන්ගෙන්ද අල්ලා හැර ඔවුන් නැමදුම් කළ දෙයින්ද ඉවත් වූ කලෙහි අපි ඔහුට ඉස්හාක් හා යාකූබ් වැනි මතු පරපුරක් පිරිනැමුවෙමු. තවද ඔවුන් දෙදෙනා නබිවරුන් කළෙමු. තවද අපගේ දයාවෙන් ඔවුන් වෙත පිරිනැමුවෙමු. ඔවුන්ට සැබෑ උතුම් ගෞරවයෙන් ආශිර්වාද කළෙමු. واذكر في الكتاب موسى إنه كان مخلصا وكان رسولا نبيا وناديناه من جانب الطور الأيمن وقربناه نجيا ووهبنا له من رحمتنا أخاه هارون نبيا واذكر في الكتاب إسماعيل إنه كان صادق الوعد وكان رسولا نبيا وكان يأمر أهله بالصلاة والزكاة وكان عند ربه مرضيا واذكر في الكتاب إدريس إنه كان صديقا نبيا ورفعناه مكانا عليا نبي وريانني තවද මෙම ධර්ම ග්‍රන්ථයෙහි මූසා ගැනත් සිහිපත් කරනු. ඔහු අවංක කෙනෙක් විය. තවද රසූල්වරයෙක් සහ නබිවරයෙක් විය. අපි තූර් කන්දේ දකුණු පස සිට ඔහු ඇමතු වෙමු. තවද රහස් කතාවෙන් අපට ලංවීමට ඔහුට ඉඩ දුනිමු. අපගේ අනුග්‍රහයෙන් ඔහුගේ සහෝදර හාරුන් නබිවරයෙකු වශයෙන් ඔහුට දුනිමු. නබිවරයාණනි මෙම ධර්ම ග්‍රන්ථෙහි ඉස්මායිල් ගැනත සිහිපත් කරව. ඔහු පොරොන්දු නිසි ලෙස ඉටු කරන්නෙක් විය. තවද රසූල්වරයෙක් සහ නබිවරයෙක්ද විය. ඔහු සලාත් ඉටු කරන ලෙසත් zakat ගෙවන ලෙසත් ඔහුගේ ජනයාට අනකලය. තවද ඔහු ඔහුගේ පරමාධිපතිගේ සන්නිධානයේහි ප්‍රිය ජනකෙක් විය. මෙම ධර්ම ග්‍රන්ථයේ ඉදිරිස් ගැනද නබිවරයාණන් සිහිපත් කරව. සැබවින්ම ඔහු සත්‍යවන්තයෙක්ද නබිවරයෙක්ද විය. තවද අපි ඔහු උසස් තත්වයට නැං වූවෙමු. أولئك الذين أنعم الله عليهم من النبيين من ذرية آدم وممن حملنا مع نوح ومن ذرية إبراهيم وإسرائيل وممن هدينا واجتبينا إذا تتلى عليهم آيات الرحمن خروا سجدا وبكيا ඔව්හු සියලු දෙනා ආදම්ගින් පැවත එන්නන්ගෙන්ද නූහ් සමග නැවෙහි අප ගෙන ගිය අයගෙන්ද ඉබ්‍රාහීම්ගේ සහ ඉස්රායිල්ගේ පරපුරෙන්ද අප නිසිමඟ පෙන් ඌහා අප තෝරාගත් අල්ලාහ් ඔවුන්ට අනුග්‍රහ කළ නබිවරුන්ගෙන්ද ඌ අය වෙති. ඔව්හු කතරම් මොලොක් සිත්තැත්තන් වූවාදයත් අර්-රහ්මාන් එනම් අපරමිත දයාන්විතයා වූ අල්ලාහගේ ආයාත් එනම් වදන් ඔවුන්ට පාරායනය කරන විට හඬා මුනි නැත වැටි සුජූද් නමස්කාර කළහ. فخلف من بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَئِكَ يَدْخُلُونَ الْجَنَّةَ فأولئك يدخلون الجنة ولا يظلمون شيئا جنات عدن التي وعد الرحمن عباده بالغيب إنه كان وعده مأتيا لا يسمعون فيها لغوا إلا سلاما ولهم رزقهم فيها بكرة وعشيا تلك الجنة التي نورث من عبادنا من كان تقيا සලාත් ඉටු නොකලා ඌද ආශාවන් අනුගමනය කළා ඌද පරපුරක් ඔවුන්ගෙන් පසු පැමිණියේය. ඔව්හු තම පිටු දැකීම් පිළිබඳව ප්‍රතිවිපාකවලට මතු මුහුණ දෙන්නෝය. කෙසේ වුවද පසුතැවිලි වී තවද විශ්වාස කර දැහැමි කටයුතු සිදු කළ අය මිස ඔව්හු ස්වර්ගයට පිවිසෙති. තවද ඔවුන්ට කිසිලෙසකින් අසාධාරණයක් කර නොලැබේ. අර්-රහ්මාන් ඔහුගේ ගැත්තන්ට පොරොන්දු වූ গুপ্ত වූ සදාකාලික ස්වර්ග ඔවුන්ට ලැබේ. සැබවින්ම ඔහුගේ පොරොන්දුව ඉටුවන්නේමය. එහිදී ඔවුන් කිසිම නිෂ්ඵල කතාවක් ශ්‍රවණය නොකරයි. යහපත් සහ අර්ථාන්විත කතා මිස තවද එහිදී ඔවුන්ට උදේ සහ සවස ඔවුන්ගේ ආහාර ලැබේ. දැහැමි ජීවිතයක් ගත කළ අපගේ ගැත්තෙකුට අප උරුම කරන ස්වර්ගය එයයි. وما نتنزل إلا بأمر ربك له ما بين أيدينا وما خلفنا وما بين ذلك وما كان ربك نسيا رب السماوات والأرض وما بينهما فاعبده واصطبر لعبادته هل تعلم له سميا ويقول الإنسان أإذا ما مت لسوف أخرج حيا أولا يذكر الإنسان أنا خلقناه من قبل ولم يك شيئا فوربك لنحشرنهم والشياطين ثم لنحضرنهم حول جهنم جثيا ثم لننزعن من كل شيعة أيهم أشد على الرحمن عتيا නබි මුහම්මද් නුඹගේ පරමාධිපතිගේ අනින් මිස අපි අවරෝහණය නොකරන්නෙමු. අප හමුවේ ඇති දෑද අප පසුපසින් ඇති දෑද ඒ අතරෙහි ඇති දෑද ඔහුට අයත්ය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙක් නොවන්නේය. ඔහු අහස්හිද මහ පොළොවේහිද ඒ දෙක අතර සියලු දෑහිද පරමාධිපතිය. එනිසා ඔහුට නුඹ අවනත වනු. ඔහුට ගැතිකම් කිරීම සම්බන්ධයෙන් ඉවසිලිවන්ත වනු. ඔහුට සමාන වෙනත් කෙනෙකු ගැන නුඹ දන්නේහිද? මා මලපසු පන පිටින් මා බිහි කරනු ලබන්නේදයි මිනිසාසයි. මීට පෙර ඔහු කිසිම දෙයක් නොවී තිබියදී සැබවින්ම අපි ඔවුන් නිර්මාණය කළෙමුයි මිනිසා මෙනෙහි නොකරන්නේද නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් දිවුරමි ඔවුන්ද ඔවුන් සමග ෂයිතානුන්ද සැබවින්ම අපි එක් රැස් කරවන්නෙමු පසුව සැබවින්ම ඔවුන් අපි ජහන්නම් නම් අපාය වටා දනින් පමුණුවන්නෙමු පසුව එක් එක් කණ්ඩායමකින් ඔවුන්ගේ අර් රහ්මාන් එනම් අපරමිත දයාන්විත වූ අල්ලාහට අකීකරු වීමෙන් දැඩි වූ අය සැබවින්ම අපි උදුරා ගන්නෙමු. ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَى بِهَا صِلِيًّا وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَّقْضِيًّا ثم ننجي الذين اتقوا ونذر الظالمين فيها جثيا وإذا تتلى عليهم آياتنا بينات قال الذين كفروا قال الذين كفروا للذين آمنوا أي الفريقين خير مقاما وأحسن نديا وكم أهلكنا قبلهم من قرن هم أحسن أثاثا ورئيا එවිට එහි එනම් ජහන්නම් නම් නිරයෙහි දවනු ලබන්නට ඔවුන් අතුරින් ඊටාම සුදුසන් කවුරුන්දැයි සැබවින්ම අපි මනවින් දන්නෙමු. තවද නුඹලාගෙන් කිසිවෙක් එහි ඉදිරිපත් නොකරනු මිස නැත. මෙය නුඹගේ පරමාධිපති ක්‍රියාත්මක කරන නියත තීරණයකි. ඉන්පසුව අපි මෙලොවදී දැහැමිව සිටි අය මුදවන්නෙමු. තවද අපරාධ කළ උනට එහි දනින් සිටින්නට හරින්නෙමු. අපගේ ආයාත් පැහැදිලිව ඔවුන්ට පාරායනය කරනු ලැබූ කලෙහි අප දෙපක්ෂය අතුරින් වඩා හොඳ තත්වයකින් සිටින්නේ කවුරුද? තවද සභා මණ්ඩලයෙන් වඩාත් මනහර කවුරුදයි විශ්වාස කළ අයට ප්‍රතික්ෂේප කළ අය කියති. සම්පත් වලින්ද පෙරමුණෙන්ද වඩාත් හොඳ ජනතාවන් කොපමණක් ඔවුන්ට පෙර අපි විනාශ කළෙමුද? قل من كان في الضلالة فليمدد له الرحمن مدا حتى إذا رأوا ما يوعدون إما العذاب وإما الساعة فسيعلمون من هو شر مكانا وأضعف جندا ويزيد الله الذين اهتدوا هدى والباقيات الصالحات خير عند ربك ثوابا وخير مردا කවරෙකු නොමගෙහි සිටින්නේද ඔහුට අර්-රහ්මාන් අවකාශය සලසයි. ඔවුන්ට ප්‍රතිඥත දඩුවම හෝ අස්සාත් නම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන අවස්ථාව දකින විට කවුරුන් තත්වයෙන් වඩා නරකද කවුරුන් සේනා බලයෙන් වඩා දුර්වලදයි ඔව්හු දැනගන්නේහියයි නබි මුහම්මද් පවසව. කවරෙකු යහමඟ වීද ඔහුට මඟ පෙන්වීම අල්ලා වර්ධනය කරයි. තවද සදා පවතින යහකම් නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයේහි ඵල විපාකයෙන් ඊට හොඳය. තවද අවසානය සම්බන්ධයෙන්ද ඊට හොඳය. أفرأيت الذي كفر بآياتنا وقال لأوتين مالا وولدا أطلع الغيب أم اتخذ عند الرحمن عهدا كلا سنكتب ما يقول ونمد له من العذاب مدا ونرثه ما يقول ويأتينا فردا واتخذوا من دون الله آلهة ليكونوا لهم عزا كلا سيكفرون بعبادتهم ويكونون عليهم ضدا අපගේ වදන් ප්‍රතික්ෂේප කොට එක දිගටම ධනයත් දරුවනුත් මට දෙනු ලබන්නේ යයි කී අයකු නුඹ දුටු වෙහිද? গুপ্ত දෑ ඔහු විනිවිද දුටු වෙහිද? නැතහොත් ඔහු අර්-රහ්මාන්ගේ සන්නිධානයෙන් ප්‍රතිඥාවක් ලබා ගත්තේහිද? නොයසේය. ඔහු කියන දෑ අපි සටහන් කරන්නෙමු. තවද ඔහුට දඩුවම තව තවත් වැඩි කරන්නෙමු. ඔහු කියන සියලු දෑ අපි උරුම කරගන්නෙමු. තවද ඔහු අප වෙතට හිස් අතින් එයි. ඔවුන්ට බලයක් වනු පිණිස ඔව්හු ඔහු එනම් අල්ලාහ හැර වෙනත් දෙවිවරුන් ගත්හ. නොඑසේය. ඔවුන්ගේ නැමදුම් කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. තවද ඔවුන්ගේ විරුද්ධවාදීහු වෙති. ألم تر أنا أرسلنا الشياطين على الكافرين تأزهم أزا فلا تعجل عليهم إنما نعد لهم عدا يوم نحشر المتقين إلى الرحمن وفدا ونسوق المجرمين إلى جهنم وردا لا يملكون الشفاعة إلا من اتخذ عند الرحمن عهدا وقالوا اتخذ الرحمن ولدا لقد جئتم شيئا إدا تكاد السماوات يتفطرن منه وتنشق الأرض وتخر الجبال هدا أن دعوا للرحمن ولدا وما ينبغي للرحمن أن يتخذ ولدا إن كل من في السماوات والأرض إلا آت الرحمن عبدا සත්‍යයට විරුද්ධ වනු පිණිස ඔවුන් වැඩි වැඩියෙන් පොළඹවන ෂයිතානුන් ප්‍රතික්ෂේප කරන්නන් වෙත සැබවින්ම අප ඒ වූ බව නබි මුහම්මද් නුඹ නොදුටුවෙහිද එහෙයින් ඔවුන්ට දඩුවම් පැමිණිය යුතුයයි ඉක්මන් නොවව් ඔවුන්ට අපි ගණන් කර ඇත්තේ දින ගණනක් පමණි. පිය බැතිමත් අය අර්-රහ්මාන් වෙතට ගෞරවණීය අමුත්තන් ලෙසින් අප රැස් කරවන දින එළඹෙනු ඇත. තවද එදින අපරාධකරුවන් පිපාසිත රංචුවක් මෙන් අපි නිරයට දක්කාගෙන යන්නෙමු. අර්-රහ්මාන්ගේ සන්නිධානයෙන් අවසරය ලබාගත් කෙනෙකුට මිස අන් කිසිවෙකුට එදින මැදිහත් වීමේ හැකියාවක් නැත. අර්-රහ්මාන් පුතෙකු ගත්තේ යයි ඔව්හු කියති. මෙසේ කීමෙන් නුඹලා ඊතා බරපතල දයක් ගෙනහැර පැය. එයින් අහස ඉරිතලා මහ පොළව කැබලි වලට පැලී යන්නා උද කඳු සුණු විසුණු වන්නා උද දැකි. ඔවුන් අර්රහ්මාන්ට පුතෙකු ආරෝපණය කිරීම නිසා පුතෙකු ගැනීම අර්රහ්මාන්ට අවශ්‍ය නොවේ. අහස්වල සහ මහ පොළොවේහි සිටින සියලු දෙනා අර්-රහ්මාන් වෙත ගැත්තෙකු ලෙසින් එන්නෙකු මිස නැත. لقد أحصاهم وعدهم عدا وكلهم آتيه يوم القيامة فردا إن الذين آمنوا وعملوا الصالحات سيجعل لهم الرحمن مدا فإنما يسرناه بلسانك لتبشر به المتقين وتنذر به قوما لدا وكم أهلكنا قبلهم من قرن هل تحس منهم من أحد أو تسمع أو تسمع لهم ركزا ඔහු ඔවුන් ගැන හාත්පසින්ම දන්නේමය. තවද ඔහු ඔවුන් යථා ලෙස ගණන්ගෙන ඇත්තේය. ඔවුන් සියලු දෙනාම කියාමත් නම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ ඔහු වෙත එකලව එති. විශ්වාස කර යහකම් කළ අයට අර්-රහ්මාන් සැබවින්ම ආදරය වඩවන්නේය. ඒ නිසා නබි මුහම්මද් බිය බැතිමත් අයට එමගින් නුඹ සුභාරංචිය දෙනු පිණිසද මුරණ්ඩු ජනයාට එමගින් අනතුරු ඇඟවීම පිණිසද අපි එය එනම් අල් කුර්ආනය නුඹගේ බසින්ම ලිහිල් කර පහල කලෙමු. ඔවුන්ට පෙර ජනතාවන් කොපමණක් අප විනාශ කළෙමුද? එවැන්නන් වූ ඔවුන්ගෙන් එකකුවත් නුඹ දකින්නේහිද? නැතහොත් ඔවුන්ගෙන් කිසි ශබ්දයක්වත් නුඹ ශ්‍රවණය කරන්නේහිද?